සම්මා සම්බුද්ධස්ස කෝච බික්කවේ කාමානං ආදීන වූතිති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි පින්නතුනි අපි හැමෝම දීර්ඝ සංසාරයක තමයි මේ ගමන් කරන්නේ. අපි নিরතුරුවම අප්‍රමාදයේ පිනිෂ අපි මේ ගමන් කරන සංසාර ගමන පිළිබඳව නිතර නිතර සිහි කිරීම ඉතාම වටිනවා. මරණය ගැන සිහි කරනවා වගේම පුදුම අප්‍රමාදයක් ඇති වෙනවා මේ අනවරාග සසර පිළිබඳව මෙනෙහි කරනකොට නැත්තම් අපට හිතෙන්නේ අපි මේ ජීවිතේ තමයි පළමුවෙන්ම රැකියාවක් කරන්නේ අපි මේ ජීවිතේ තමයි පළමුවෙන්ම විවාහපත් උනේ කසාද බැන්දේ මේ ජීවිතේ තමයි අපි පළමුවෙන්ම දරුවන් හදන්නේ ගෙවල් හදන්නේ වාහන ගන්නේ ඊළඟට තින් අසනීප වෙලා මරණයටපත් වෙන්නේ පළවෙනි වතාවට කියලා සමහර අය හිතාගෙන ඉන්නවා. එහෙම හිතාගෙන ඉන්නකොට පින්නතුනේ අනවශ්‍ය බැඳීමක් ඇති වෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන මේවා අපි කෙලවරක් නැතුව මේ අනාදිමත් සංසාරේ ඕන තරම් ඉපදිලා තියෙන ඕන තරම් ඉගෙනගෙන තියෙන ඕන තරම් කසාද බැඳලා තියෙනවා මේකේ පින්නතුනි ප්‍රමාණයක් කරන්න පුළුවන් කමක් නැහැ ඒ තරම් වාර ප්‍රමාණයක් අපි මේ දේවල් කරලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සාමාන්‍ය එක සත්වේකුගේ ආරම්භක කෙලවරක් හොයන්න බෑ. හිතන්ද මෙන්න මෙතනින් පටන් ගත්තා කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ නමක්වත් එහෙම මෙන්න මෙතනින් පටන් ගන්නවා කියලා දේශනා කළා නෑ. එහෙමනම් කොහොම ගමනක්ද අපි මේ ඇවිල්ලා තියෙන්නේ? ඒකයි බුදුරජාණන් වහන්සේ දා අර කඩිරලක් කූඹිරලක් පෙන්නලා කෝටි ගාණක් ඉන්නවනේ කූඹිරලක මේ කූඹිරල පෙන්නලා භාග්‍යතුන් වහන්සේ වික්තුන් වහන්සේලාට වදාරනවා මහණෙනි මෙතන ශක්විති රජ නොවිච්ච කිසිම කෙනෙක් නැහැ. එහෙමනම් මේ බණ කියන මමත් බණ අහන ඔබත් ශක්විති රජ නෙවෙයි සක්‍රියා වෙලත් ඒකාන්තයෙන් උපදිලා තියෙනවා. අපි මේ ලෝකේ හැම තැනම ගිහිල්ලා තියෙනවා. අපි ගිහිල්ලා නැති එකම තැන තමයි සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ. එක් ස්ථලෙන් සුද්ධාවාසයට ගියොත් නම් ආයෙන්නේ නැහැ. අනිත් හැම සැපතක්ම හැම දුකක්ම අපි විඳලා තියෙනවා. එහෙමනම් මේ සංසාර ගමනෙන් අත මිදෙන්නට පින්නතුනි කලකිරීම කියන එක අත්‍යවශ්‍යයි. ඒකට නව මහා විදර්ශනා ඥානවල තියෙන නිබ්බිදාව. මේ සසරට කලකිරුන් නැත්නම් අපට කවදාකවත් මෙතනින් ගැලවීමක් නැහැ. සාමාන්‍යයෙන් අසුතවත් පුතඥයාගේ ස්වභාවය තමයි ආස්වාද පැත්ත විතරයි හිතන්නේ. දැන් අපි සාමාන්‍ය ජීවිතේ උනත් බලන්න මේ ජීවිතේ වුණත් අපි අනේක විද දුක් ගොඩක් විඳිනවා. නමුත් ඒ ඔක්කොම වැහෙනවා අර විඳින පුංචි ආස්වාදයට. එහෙමනම් ආස්වාදය ගැනත් ඉතින් යම් කිසි අවබෝධයක් අපට තියෙන්න ඕන. හැබැයි අපි විශේෂයෙන්ම ආදීනවය පිළිබඳව හොඳට තේරුම් ගන්න ඕන. ආදීනව තේරුම් ගත්තේ නැත්නම් කවදාවත් මේ සසරෙන් නම් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් අපි හැමෝම අහුවෙන ප්‍රධාන තැන් තුනක් තමයි කාමය, රූපය, වේදනාව. දැන් මේ දේශනාව අහගෙන යනකොට පින්නතුලට තේරෙයි ඒ කාන්තෙන් අපි මේ කාරණා තුනට අහු වෙනවා තමයි කියලා. දැන් බලන්න කාමය කියලා කියන්නේ මොකද්ද? කාමය කියලා කියන්නේ සාමාන්‍ය කෙනෙකුට තීරණ විදිහට කැමැත්ත. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. කාමය කියලා කියන්නේ සංකල්පයක්. සංකල්පයක් කියලා කියන්නේ ඇත්තටම සිතුවිල්ල. නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. දැන් මේ ලෝකේ තියෙන ලක්ෂණ දේවල් විචීතුරු දේවල් තියෙනවා. ඒ විචීතුරු දේවල් ඇතුලේ කාමයේ තියෙනවා. ලක්ෂණ දේවල් ඇතුලේ කාමයේ නැහැ. ඒ දෙස අපි දැකලා නැත්තම් අහලා ආග්‍රහණය කරලා රස විඳලා පහස ලබලා ඇති කරගන්න සිතුවිල්ලේ තමයි කාමයේ තියෙන්නේ. දැන් බලන්න මේ ඉස්සරහා තියෙනවා අපි හිතමු දැන් මේ දැහැත් වට්ටියක් තියෙනවා. මේ දැහැත් වට්ටියට මෙතනින් හැමෝම කැමතිද? මේකට ආසයිද? නෑ. මේකට එහෙනම් කවුද ආස කරන්නේ සාමාන්‍ය? දැහැත් විට කන කෙනෙක් දැක්කොත් නම් ආපංගු ඔක්කොම තියෙනවා කියලා එයාට ආසාවක් ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. මේ දැහැත් වට්ටිය ඇතුලේ කාමය තියෙනවා නම් ආසාව තියෙනවා නම් මෙතන ඉන්න හැමෝම මේකට ආස කරන්න ඕන. නමුත් පින්නතුනි එහෙම ආස කරන්නේ අපේ සිතේ පහළ වෙන සංකල්පය තමයි කාමය කියලා කියන්නේ. දැන් බලන්න කෙනෙකුට ලස්සන දේ තව කෙනෙකුට කැතයිනේ. තව කෙනෙකුට කැත දේ තව කෙනෙකුට ලස්සනයි. එහෙමනම් දැන් පින්නතුල්ලා මුලින් තේරුම් ගන්නට ඕන මේ කාමය කියලා කියන්නේ අපේ හිතේ පහළ වෙන සංකල්පයක්. ඇත්තටම චෛතසිකයක්. ලෝභ කියන චෛතසිකය. එතකොට මේ කාමයේ තියෙන ආස්වාදය මොකක්ද? අපි ආස්වාදයක් දැනගන්න එපා නේද? දැන් අපි දුකයි දුකයි කියලා හැම වෙලෙම හිතනවා. ඒක හරි. බුදුරජාණන් වහන්සේ වදාළේ සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛ. කොටින්ම කිව්වොත් මේ පුතඥයා සැපයි සැපයි කියලා මේකට අල්ලගත්තට සාමාන්‍ය සංශයයෙන් ගත්තොත් මේ පංච පාදානස්කන්ධ පරිහරණයම දුක. එහෙමනම් මේ සත්වයා ඇයි මේ දුකට ඇදිලා යන්නේ? දැන් දුක් ගොඩාක්ම තියෙනවා නම් එතෙන්ට ඇදිලා යයිද? නෑ. මේකේ පුංචි ආස්වාදයකුත් තියෙනවා. හැබැයි ආස්වාදේ අබෑටයක් වගේ. බොහොම පුංචි. ආදීන මේ ගත්තොත් නම් තියා නිම කරන්න බැරි තරම් ආදීනවයක් තියෙනවා. ඒක දැන් ඔයත්තන්ටම තේරෙයි. අනේ මේ පුංචි සැපේ නිසා මොන තරම් ආදීනවයක් මෙතන තියෙනවද කියලා. ඒක ඉතින් අපට අද මේ සාමාන්‍ය ලෝකයේම දිහා බලනකොට හොඳට තේරෙනවා. එහෙමනම් කාමයේ ආස්වාදයේ තමයි ඇහෙන් දැකිය යුතු කැමැත්ත ඇති වෙන ප්‍රිය උපදවන කෙලෙස් හටගන්න යම් කිසි රූපයක් තියෙනවනම් අන්න ඒක තමයි කාමී ආස්වාදය. ඒ කියන්නේ අපි කැමති රූප තියෙන්නේ. ඒවා ඉතින් අපි දකින්නේව දැකීම නිසා අපට සතුටක් ඇති වෙනවා. ඒක තමයි ආස්වාදය. ඊළඟට කණෙන් ඇති යුතු කැමැත්ත ඇති වෙන ප්‍රිය උපදවන කෙලෙස් හටගන්න යම් කිසි ශබ්ද තියෙනවා නම් අන්නේ ශබ්දය තමයි කාමයේ ආස්වාදේ. දැන් අපි කැමති සින්දුවක් එහෙම නේද අපි නිතර නිතර අහන්නේ. ඒක තමයි ආස්වාදේ. දැන් අපිට ආදරෙන් කවුරු හරි කතා කරනවා. අපි වර්ණනා කරනවා. ඉතින් ඔවා අපි ඔයාට කැමති නේද? කැමති. අන්න ආස්වාදේ. ඊළඟට නාසයෙන් විඳිය යුතු කැමැත්ත ඇති වෙන ප්‍රිය උපදවන කෙලෙස් හටගන්න යම් කිසි සුවඳක් තියෙනවා නම් ඒක තමයි කාමී ආස්වාදය. දැන් හොඳ සෙන්ට් එකක් සාමේක හරි සුවඳයි කියන්නේ අපේ ආස්වාදයක් නෙවෙන්නේ. ඕක තමයි ආස්වාදය. ඊළඟට දිවෙන් විඳිය යුතු කැමැත්ත ඇති වෙන ප්‍රිය උපදවන කෙලෙස් හටගන්න යම් කිසි රසයක් තියෙනවා නම් ඒක තමයි කාමී ආස්වාදය. කයෙන් මිදිය යුතු කැමැත්ත ඇති වෙන ප්‍රිය උපදවන කෙලෙස් හටගන්න යම් කිසි පහසක් තියෙනවා නම් ඒක කාමේ ආස්වාදය. ඔන්න ඔය ටික තමයි පින්නතුනේ ආස්වාදේ ආස්වාදේ කියලා කියන්නේ. ඒකෝර මෙතනදී අපි හොඳට තේරුම් ගන්න ඕන මේ ඉන්ද්‍රිය පහ නැත්නම් අපි ආයතන හයම ගමුකෝ මනසත් එක්ක. මෙන්න මේ ආයතන හය පිළිබඳව යම් කිසි කෙනෙක් හොඳට තේරුම් ගන්නවා නම් එයා මුළු ලෝකෙම තේරුම් ගත්ත කෙනෙක්. දැන් බලන්න අපි ජීවත් වෙනවා කියලා කරන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ කනවා, බොනවා, අඳිනවා, පළඳිනවා නේද? ඔය ටිකනේ. ඒකත් තරාවක් එක කියනවා තමයි. නමුත් ජීවත් වෙනවා කියලා අපි කොටින්ම කරන්නේ ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ආග්‍රහණය කරනවා දිවෙන් රස විඳිනවා කයට පහස විඳිනවා හිතට අරමුණු ගන්නවා ඊට වඩා දෙයක් අපි කරනවද සාමාන්‍යයෙන් ඊට වඩා දෙයක් කරන්නේ නැහැ මේ ලෝකේ ලොකුම බලවතාට ආයතන 20ක් තියෙනවද නැහැනේ ලොකුම සල්ලිකාරයාට ආයතන ඊට වඩා වැඩි අපිට වඩා වැඩියෙන් තියෙනවද නැහැ ඒ අය කරන්නේ ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ආග්‍රහණය කරනවා, දිවෙන් රස විඳිනවා, කයට පහස විඳිනවා, හිතට අරමුණු ගන්නවා. ඕක තමයි අපේ ලෝකය. යෝකේදී ආස්වාදය කියලා කියන්නේ ඔය කියන අසකනනාසේ දිව ශරීරයේ මනස කියන මේ ආයතනයන්ට අපි කැමති ලැබෙනවා නම් ඔන්න සැපයි ආස්වාදය. ඒකට දුකයි කියලා කියන්නේ මොකක්ද? ඔය ආයතනයන්ටම අපි අකමැති ටික ලැබෙනවා නම් ඒ කියන්නේ අකමැති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු ඔය ටික ලැබෙනවා නම් ඔන්න දුකයි. එහෙම නැතුව මේ භෞතික වශයෙන් තියෙන ගෙවල් දොරවල්, යාන වාහන, ඇඳුම් පැළඳුම්, මිල මුදල් මේ වාගෙන් සැපදක හොයන්න පුළුවන්. මේ වගේ හොයන්න බෑ. අපි හිතමු කෝටි ගණන් සල්ලි තියෙන කෙනෙක් දැක්කහම අපි හිතනවා අනේ අරයානම් හොඳට සැප විඳිනවා. එයාගේ ගෙදරත් හරි ලොකුයි. යන වාහනත් මහ විශාල වාහන. ඕනතරම් වැඩකාරයෝ දෙසිදැස්සු ඉන්නවා. එයානම් හොඳට සැප විඳිනවා කියලා බාහිරව ඉන්න කෙනෙක් හිතුවට එයා ඒ ගෙදර ඉඳගෙන එයා ඒ ගෙදර ඉන්න කෙනාට ලැබෙන්නේ අකමැති රූපණං අකමැති ශබ්දණං අකමැති ආග්‍රහණණං අකමැති රසණං අකමැති පහසණං අකමැති අරමුණුණං බාහිරට පෙවුනට එයා ඉන්නේ ගිනි ගොඩක. එහෙනම් අපි ඒක හොඳට තේරුම් ගන්නට ඕන. එහෙමනම් දැන් පින්නතුලා හිතට ගන්න මේකේ තියෙන ආස්වාදය තමයි මේ ඉන්ද්‍රයන්ට ගෝචරවන ආස්වාද ජනක අරමුණු. ඌටික තමයි ආස්වාදය කියලා කියන්නේ. එහෙමනම් අපි ආදීනව පැත්ත ටිකක් හිතලා බලමු. දැන් මේ කාමයේ තියෙන ආදීනව මොනවද? ආදීනව ගත්තොත් පින්නතුනේ අපිට එක එක අංශයෙන් ගන්නට පුළුවන්. මොකද මේ ආදීනව දැකීම ඍණාත්මක පැත්තක් එහෙම කියලා හිතන්න එපා. මේක තමයි නියම ධනාත්මක චින්තනය. මේ සසරෙන් ඈතර වෙන්න නම් මේ අවබෝධයෙන්ම කලකිරීම අත්‍යවශ්‍යයි. මේ කලකිරීම කියන එක අපි සිංහල භාෂාවේ යොදාගෙන තියෙන පිළිතුරු ද්වේෂයට. ඕන දැන් අපිට මොකක් හරි ප්‍රශ්නයක් වුණත් ඔන්න අපි කලකිරෙනවා. ඒ ද්වේෂය. ඒක නෙවෙයි මෙතන කියන්නේ. මේ අවබෝධයෙන් කලකිරෙන කෙනාට තරහ යන්නේ නැහැ. එයා යථාර්ථය දකිනවා. අර විපල්ලාස වලින් අයින් වෙලා එයා දන්නවා මෙන්න මේකයි මේකේ ස්වභාවය. අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දන්නවා. දුක් දේ මේක දුකයි කියලා දන්නවා. අසුබ දේ අසුබ දෙයක් හැටියට දන්නවා. අනාත්ම දේ අනාත්ම දෙයක් හැටියට දන්නවා. සාමාන්‍යයෙන් අපේ ස්වභාවය තමයි අපි අනිත්‍ය දේ දකින්නෙම නිත්‍ය හැටියට. මේ පැල් බැඳගෙන බනහනව අනිත්‍යයි අනිත්‍යයි කියලා. නමුත් යටින් හිතන්නේ නිත්‍ය හැටියට. ඊළඟට දුකයි දුකයි කියලා අපි නිතරම කතා කරනවා. නමුත් හිත ඇතුලෙන් කියනවා නෑ මේකේ ලොකු සැපයක් තියෙනවා. ඊළඟට දැන් බලන්න අසුභයි කියන එක දැන් මේ ශරීර කූඩුව ගත්තාම මොනතරම් අසුචි වලක්ද? නමුත් පින්නතුනි අපි මේක අල්ලන්නේම සුභ හැටියට. ඒ මොකද සංඥා විපල්ලාසය වැරදි හඳුනා ගැනීමක්. ඊළඟට බලන්න මේ අනාත්මදී මේක වසඟේ පවත් ගන්න බෑ. දැන් අපිට පුළුවන් අපේ ශරීරය අපට ඕන විදිහට පවත් ගන්න. බෑනේ. එහෙමනම් ඉතින් අපේ කොණ්ඩී දෙන්නේ නැතුව තියාගන්න පුළුවන් වෙන්න ඕන. හැම රැලි වැටෙන්නේ නැති වෙන්න තියාගන්න පුළුවන් වෙන්න ඕන. ධනිස් සමාරුව හැදෙන්නේ නැති වෙන්න තියාගන්න පුළුවන් වෙන්න ඕනේ. කොටින්ම වයසට යන්නේ නැති වෙන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් ඒක වෙනවනේ. ඒ තමයි ආදීනව. එතකොට දැන් බලන්න අසුබදී අපි අල්ලන්නේ සුබ වශයෙන්. ඊළඟට පින්නතුනේ අනාත්මදී අපි අල්ලන්නේ ආත්ම හැටියට. ඒවට කියනවා විපල්ලාස කියලා. එහෙමනම් මේකේ ආදීනව පැත්ත අපි ටිකක් විමසලා බලමු. දැන් බලන්න පින්නතුනේ අපි හිතමු අපි පුංචි කාලේ උන්න ඉපදුනා. දෙමව්පියන්ගේ පිහිටෙන් උන් අපි බහත් වේරණ වයසට ධන ගාලා ඊට පස්සේ ක්‍රමානුකූලව නැගිටලා ඔන්න දැන් යාන්තමට බහත් වේරණ වයසට එනවා. බහ තේරෙන වයසට එනකොට ටිකක් අවුරුදු 3ක් 3මාරක් විතර එනකොට අම්මලා මොකද කරන්නේ? අපිව ඔන්න ලදරු පාසලකට අරන් යනවා. සමහර පුංචි දරුවෝ ඉතින් අඬනවා යන්න බෑ කියලා. නමුත් අඬා අඬා හරි අම්මලා ගිහින් දානව නේද? ඇයි ඒ ගිහින් දාන්නේ? අනාගතේ අපට සැප දෙන්න. සැප දෙනවා කියන්නේ මොකද්ද? අපි කැමති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු ලබා දෙන්න තමයි අම්මලා මේ වැඩේ කරන්නේ. එහෙම නැතු අනේ පුතේ මේ සසර බිය කරුයි. ඔයා මෙතනින් මූලික අධ්‍යාපනය හදාරලා ඉක්මනට සසුන්ගත වෙලා නිවන් දකින්න කියලා ගිහින් දාන්නේ නෑනේ. ගිහින් දාන්නේ ඉතින් අනාගතයේ හොඳට මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු ලබා දෙන්න. එතකොට දැන් බලන්න අර පුංචි දරුවා අඬනවනේ යන්න බෑ කියලා. ඇත්තටම හිතලා බලනකොට ඒ ඇඬීමක් පින්නතුනි මේ කාමයේ ආදීනවයක් තමයි. ඊළඟට ඔන්න අධ්‍යාපනය. මම මේක අංශකින් විතරයි කියන්නේ. ඔන්න බලන්න තින් අධ්‍යාපනයේ දැන් ඒක පුදුම දෙයක් නේ අද කාලේ ගත්තොත්. දැන් ටිකක් මීට අවුරුදු 20කට 30කට කලින් නම් මේ අධ්‍යාපනයේ මෙච්චර මහා සංකීර්ණ දෙයක් වුණ නැහැ. අද බලන්න පින්නතුනේ මේ පුංචි දරුවට ළමා කාලයක් නැහැ. එතකොට දැන් මේ ළමයා ඒ තරඟෙට ඒ රැල්ලට ගියේ නැත්නම් අල්ලගන්නත් බෑ. එතකොට බලන්න දැන් සමහර දරුවෝ උදේ පහට පහමාරට පහසල් ඇඳුම අඳිනවා. රෑ 7-8 වෙනකම් මේ මේ පාසල් ඇඳුමෙන්මයි. පන්ති පන්ති කෙලවරක් නැහැ. ඉතින් අපි හැමෝම ඉගෙන ගත්ත අයනේ. දැන් බලන්න අපි ඉගෙන ගන්න කාලේ කරපු පාඨමාලා විභාග ගැන හිතනකොට දැන් බයක් හිතෙන්නේ නැද්ද? හිතෙනවා අනේ මේවා කොහොමද කරේ කියලා. එතකොට බලන්න මේ ඉගෙන ගන්නවා කියන එක සැපක්ද? දුකක්. ඇයි ඉතින් මෙච්චර මහන්සි වෙන්නේ? අනාගතේ සැප විඳින්න. එතකොට බලන්න ඔය අවුරුදු 15ක් විතර ඉගෙන ගැනීම තනි කරම පින්නතුලි කාමී ආදීනවයක් නෙවෙයි. ආදීනවයක්. හැබැයි මේක මේ වරදවා තේරුම් ගන්න එපා. කීයටවත් මම මේ දේශනාවෙන් ඉගෙන ගන්න එපා කියන එක නෙවෙයි මේ කියන්නේ. මම මේ කියන්නේ මේක කරන්න වෙනවා. හැබැයි මේකේ තියෙන ආදීනව. හරි අපි හිතමුකෝ ඕනම දෙයක් ඉතින් අර කියනවනේ පරිණි කතාවකුත් කන්දක් නගින්න ඕනේ. පල්ලමක් බහින්න කියලා එහෙම කියනවනේ නේද? හරි ඉතින් දැන් අවුරුදු 15 නැග්ගට පස්සේ ප්‍රශ්න ඉවර නම් කමන්නේ නැහැ. පොඩ්ඩක් හරි හිත හදාගන්න පුළුවන්. ඊළඟට ඔන්න පින්නතුන රැකියාව. ඒකත් කාට හරි ළඟට ගිහිල්ලා ඔන්න රැකියාවක් හොයාගන්නවා. ඉතින් රැකියාවක් හොයාගත්තම අර තියෙන ආදීන ඉවරයිද? නෑ. ඒක වෙන ස්වරූපයකින් ඔන්න ආදීනව පටන් ගන්නවා. ඉතින් ඊළඟට උන රැකියාව ප්‍රශ්න. මම මේ ආදීනව විතරයි කියන්නේ. දැන් මේ සුළු සපතක් වෙනුවෙන් දැන් මේ මහන්සි වෙන්නේ. අපි හිතමුකෝ දැන් හොඳ තැනක රැකියාවක් ලැබුණා. පින්නතුනි ඔන්න උදේට යනවා හවසට එනවා. දැන් මේ එකම චක්‍රය හිතලා බලනකොට දුකක් නෙවෙයිද? උදේට යනවා හවසට එනවා. ආපහු උදේට යනවා ආය හවසට එනවා. ඉතින් මේක දවසක්ද දෙකක්ද තුනක්ද? බලන්න පින්නතුනි අවුරුදු 20ක් 30ක් ඕකමනි කැරකෙන්නේ. හිතන් නැති කෙනාට ඕකේ ආදීනමක් තේරෙන්නේ නැහැ. හැබැයි හිතන කෙනෙකුට තේරෙනවා අනේ මොකද්ද මේ ජීවිතය කියලා. එතකොට බලන්න මේ පුංචි සැපයක් වෙනුවෙන් විඳින දුක් මම මේ කියන්නේ ආදීනව. මේ සාමාන්‍ය Tamanට වාහනයක් තියෙනවා නම් ඒක පුං දැන් මම මේ කියන්නේ අපිට බාහිරට පේන දුක විතරයි. දැන් Tamanට වාහනයක් තියෙනවා නම් ඔන්න වැඩට යන්න දෙන්න පුළුවන්. ඒකේ පුංචි පහසුවක් තියෙනවා. අපි හිතමුකෝ දැන් බලන්න ওই සතිය දවස්වලට බස්වල පින්නතුනි පොල් පැටිවෝ අපි. ඉතින් ඔන්න තෙරපි තෙරපි වැඩට එනවා හවසට ගෙදර යන්නේ එහෙමයි. ඉතින් ගිහිල්ලා ඔන්න හත අට වෙනවා ගෙවල් වලට යනකොට මොන හරි වෙලක් කනවා නිදා ගන්නවා උදේ 4ට විතර අවදි වෙනවා කෑම හදා ගන්නවා කෑම බැඳ ගන්නවා ආයෙනවා ඉතින් මේවා හිතලා බලනකොට පුදුම ආදීනවයක්. ඊළඟට දැන් බලන්න එතනින් නවතින්නේ නැහැ. ඊළඟට ඉතින් ඔන්න දරුවෝ හදනවා. දරුවෝ වෙනුවෙන්ම පින්නතුනි කොච්චර දෙමව්පියෝ මහන්සි වෙනවද? ඊළඟට ඒ දරුවන්ට උගන්වන්න ඕන. ඒ දරුවෝ නොමග ගියොත් දෙමව්පියන්ට සම්පූර්ණයෙන්ම පුදුම චිත්ත පීඩාවක් ගෙන දෙනවා. ඊළඟට ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සකස් කරන්න ඕනේ. ඒ දරුවෝ ආවා විවාහ කරලා දෙන්න ඕනේ. ඊළඟට මුණුගුරු මිනිබිරියෝ බලා ගන්න ඕනේ. මේ ඔක්කොම පින්නතුනි කාමයන්ගේ ආදීනව. දැන් බලන්න අපි කරන සෑම ව්‍යාපෘතියක්ම සෑම දෙයක්ම හරියනවා කියලා දෙයක්වත් නැහැනේ. දැන් මේක ඇත්තටම මම මේ පුන පුනා නැවත නැවත මතක් කරන්නේ මේ දේශනාව අහලා හිතන්න නම් එපා මේ මේ හාමුදුරුව මේ ජීවිතය නිකන් ඍණාත්මකව පැත්තක් පෙන්නවා අපට එපා වුණා කියලා හිතන්න එපා. මම මේ කියන්නේ එපා වෙන්න තමයි. නේද? මේ නිබ්බිදාව ඇති වෙන්න එපේ. ඒ නිසායි මම මේ ටික කියන්නේ නැත්තම් සමහර අය හිතනවා අනේ මේ බෞද්ධ මේ තථාගත ධර්මයේ තනි කරම අපිව නිකන් පහලට ඇද දාන එකක් එහෙම නෙවෙයි පින්නතුනේ. තථාගත ධර්මයේ තරම් උද්‍යෝගය ඇති කළ දෙන සූත්‍ර දේශනා ඇත්තට වෙන කොහෙවත් තියෙනවද දන්නේ නැහැ. මේ ආර්ථික උපාදනයේ පිළිබඳව බලන් උන්වහන්සේ වදාළ දෙසුම් උත්හාන සම්පදාව තියෙන්න ඕන. අර පස් කාල හරි නැගිටිනවා කියන වීරිය තියෙන්න ඕන. ඊළඟට මේ වීරිය ඇතුළේ කරුණු හතරක් උන්වහන්සේ පෙන්වනවා. තමන් කරන වෘත්තිය මොකක් වුණත් දක්ෂ වෙන්න ඕන. කම්මැලි නැති වෙන්න ඕන. පරීක්ෂණ කරන්න ඕන. හොඳ කලමනාකාරීත්වයක් තියෙන්න ඕනේ. දැන් බලන්න මේවා තිබුණොත් බලායිදි දිර වෙන්න පුළුවන්. ඒක වෙනම පැත්තක්. මම මේ කියන්නේ ඉපදි ඉපදි මෙරි මෙරි යන මේ දීර්ඝ සසර නවත්තන්න නම් අපි මේක තේරුම් ගන්නට ඕනේ. මේක තේරුම් ගන්නවා කියලා කියන්නේ ගිහියෙක් හැටියට ආ එහෙනම් මට දැන් මේක ඉලිවක් වැඩක් නැහැ. උන් ඔය පැත්තකටලා මං ඉන්නවා කියලා ඉන්න එක නෙවෙයි. අවබෝධෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ ඒක වෙනම දෙයක්. ඒක අපි මේ දේශනාවේ කාලය තිබුණොත් මේ දේශනාව අවසානයේ ඒකත් වෙනතුලට කියන්නම්. එහෙනම් දැන් ඔය ආදීනව පැත්ත එක පැත්තක් ඔය මම කිව්වේ. ඊළඟට බලන්න දැන් අපි කිව්වා නොයේ ව්‍යාපෘති ව්‍යාපාර අපි පටන් ගන්නවා. අපි හිතමු ගොවිතැනක් පටන් ගත්තයි කියලා. ගොවිතැන් කරන ගොවියෝ අවකාශයෙන් මුවක් කොටනවා. කොටලා පොළව හදලා බීජ වර්ග හොයාගෙන ඉතින් බීජ වර්ග හොයාගන්නේ හතර වටේට ණය වෙලා. ඒක තමයි අපේ රටේ හැටි. ඉතින් ණය වෙලා පින්නතුන ඕන දැන් මේ වගාව කරගෙන යනවා. දැන් පොළොවට දාලා පැලේ හොඳට හැදීගෙන එනවා. ඔන්න හොඳටම නියඟයක් අල්ලනවා වගාව සම්පූර්ණ ඉවරයි ගෝවියා වසබනවා මෙන්න කාමයන්ගේ ආදීනව. ඊළඟට බලන්න දැන් අම්මා කෙනෙක් කිව්වහම දරුවෙකුට පුදුම ආදරයක් සෙනෙහසක් තියෙන කෙනෙක් තමයි අම්මා කියලා කියන්නේ. එතකොට මේ කාමයේ ආදීනව බලන්ද මේ දරුවෝ චූටි දරුවෝ ඉන්න අම්මලා මේ දරුවෝ දාලා යනවනේ. මේ කාමයේ නිසා. එතකොට මේවා ආදීනව හැටියට නෙවෙයි අපිට හිතන්න තියෙන්නේ. ආදීනම. දැන් බලන්න වයෝවෘ ධම්මලා සමහර වයෝවෘ ධම්මලා මේ තරුණ දුවාපුතා එක්ක පුදුම තරහකින් ඉන්නවා. එහෙම අම්මලා තාත්තලාත් එක්ක ටිකක් කතා කරලා බලපුවාම ඔන්න එක්ක ඉඩමක්, එක්ක සල්ලි, එක්ක ගෙයක් මොකක් හරි දෙයකට තරහ වෙලා. එතකොට බලන්න ඇට මිදුරු දක්වාම කැවි ගිය සෙනෙහවන්තකමක් නැති වෙනවා මේ කාමයේ නිසා. ඒ නිසා පින්නතුනි මේකේ ආදීනව පැත්ත හිතන්න ගියොත් කෙලවරක් නැහැ. ඊළඟට දැන් මේ ජීවත් වෙලා ඉන්නකොට නොය මරුණට පස්සේ කොහොමද මේකේ ආදීනව? පින්නතුනි හොඳට මතක තියාගන්න අපිට ලොකු අනතුරක් තියෙනවා. දැන් අපි හිතමු අපි දැන් අර ඇහෙන් කනෙන් නාසයෙන් ඊළඟට මේ කයෙන් ඊළඟට මේ සිතින් අරමුණු අරගෙන ඒ අරමුණු පිළිබඳව ආස්වාද ජනකව ඉන්නවා. අපි කියන්නේ අර මනෝලෝකෙක ඉන්නවා කියලා. මනෝලෝකෙක ඉන්න වෙලාවකට අපි මැරුණොත් කෙලින්ම අපායයි. එතකොට බලන්නකො පුදුම අනතුරක් නැද්ද අපට? දැන් මම වික්ෂුන් වහන්සේ නමක්. දැන් මගේ පන්සල මම ලස්සනට හදලා තියෙනවා. අපි හිතමු. ඉතින් මම පන්සල ගැනම හිත හිත අනේ මේක ලස්සනයි මේක ලස්සනයි කිය ඉන්න වෙලාවක මම අපවත් වුණොත් කෙලින්ම අපායේ. හා මම මහානදම් පිරුම කියලා එකක් නැහැ. අයිය ආදිත්ත පරයය සූත්‍රය එහෙමනේ සඳහන් වෙන්නේ නේද? එහෙනම් මේ අම්මලාට තාත්තලාට වුණත් එහෙමයි. තමන්ගේ දරුවෝ හදලා අනේ මගේ දරුවා මෙහෙමයි මෙහෙමයි කියලා දරුවෝ ගැන ආස්වාද ජනකව ඉන්න වෙලාවක මැරුණොත් මොකද වෙන්නේ? කෙලින්ම අපායේ. මේ ඇත්ත බල එහෙනම් ඉතින් අපිට ජීවත් වෙන්න බෑනේ කියලා වගේ හැඟීමක් ඇති වෙන්න පුළුවන්. ඒකයි මම කිව්වේ අවබෝධෙන් ජීවත් වෙන්න පුළුවන් නම් ඔය අනතුර නැහැ. අවබෝධෙන් කියලා කිව්වේ මම මේ දේශනාව පටන් ගන්නකොටම කිව්වා අපි මේ දේවල් ජීවිතේ පළමුවෙන්ම කරන දේවල් නෙවෙයි කියලා. නේද? දැන් අපි හිතමු අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවන්ට බැඳිලා ඉන්නවා. ඒක සාමාන්‍ය ස්වභාවයක් මේ මිනිස්යන්ට විතරක් නෙවෙයි. ත්‍රිසංගත සතුන් වුණත් තමන්ගේ දරුවන්ට ආදරේ. හැබැයි මනුෂ්‍යයන් හැටියට මේ ත්‍රි සද්ධර්මයේ ලැබිච්ච වෙලාවේ ඊට වඩා උසස් විදිහට අපිට හිතන්න පුළුවන්. ඒ කොහොමද? දැන් තාත්තා කෙනෙක් අපි හිතමු අම්මා කෙනෙක්. අපි අම්මා ගමුකෝ. අම්මා උන්න දරුවෝ හදනවා. අපි හිතමු දරුවෝ දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවයි කියලා. අම්මා දරුවන්ට බොහොම ආදරෙන් ඉන්න ඕන. ඒක විවාදයක් නෑ. සමහර අම්මලා උන්න මන් දැන් ධර්මයේ කරා යන කෙනෙක්. ඕගොල්ලෝ ඕගොල්ලෝගේ වැඩ බලා ගන්න කියලා පුංචි දරුවෝ අතහරිනවා. ඒක හරිය මෝඩකමක්. ඒක ධර්මයෑමක් නෙවෙයි. ඒ දරුවෝ අන්තිමට නොමග ගියාම මේ අම්මගේ ධර්මයකුත් නැහැ. අන්තිමට ඔක්කොම අවුල්. ඒ නිසා මේව ඇඟට නොදැනි කරන දේවල්. ඒක කාටවත් පෙන්වන්න ඕනේ නැහැ. තමන් අවබෝධයෙන් ඉන්නවා කියලා. දරුවන්ට බොහෝම ආදරෙන් ඉන්නවා. මොකද දරුවෙකුට ඒ අවශ්‍ය ආදරය ලැබෙන්න ඕනේ. ඒ ලැබුණ නැත්නම් ඒ දරුවා වෙන ආදරයක් හොයාගෙන යනවා. නැත්නම් වෙනවට මොනවට හරි පැටලෙනවා. එහෙම නෙවෙයි. අම්මා තේරුම් ගන්න ඕනේ අනේ මම මේ දරුවා හදනවා. හැබැයි ඉතින් මම මේ පුරුද්දට වගේ සසර කරගෙන ආපු එකක් නෙමෙයි. දරුවෝ දැන් මං කෝටි ප්‍රකෝටි ගණන් අසංකේය ගණන් හදලා ඇති. වැලි කැට ගානට දරුවෝ හදලා ඇති. දැන් වැඩි ඕනේ දැන් මේ දරුවෝ හදපු මේ ජීවිතේ මේ අම්මලා ඊට ඉස්සෙල්ලා ජීවිතේ හදපු දරුවෝ මතකද? නෑනේ. ඊළඟට දැන් මෙතනින් ගියාට පස්සේ හදන දරුවෝ මතකද? මෙහෙම තේරෙනවද නෑනේ. ඒව ගානකුත් නෑ. එතකොට මේ වර්තමානයේ ඉන්න දරුවෝ හරියට ඒකයි මම කිව්වේ හරියට මේ ජීවිතේ පළවෙනි වතාවට දරුවෝ හැදුවා වගේ තමයි අපි දරුවෝ අල්ලගන්නේ. ඇති දෙයක් නෑ. මේ සසර කරපු දෙයක්. ඒ විදිහට හිතනකොට පින්නතුනේ යුතුයකම් ඉෂ්ට වෙනවා අර අලකොලේ දාපු වතුර ටික වගේ. අවබෝධයෙන් ඉන්නේ. දරුවන්ට බැඳිලා දරුවොත් අරගෙන යන්න කල්පනා කරන්නේ දැන් අද ගොඩාක් ගිහියෝ පින්නතුනේ භූතයෝ ප්‍රේතයෝ වෙලා ඉන්න උපදින්නේ ඇයි? ගෙයක් හදනවා ගේත් අරගෙන යන්නයි කල්පනාව. දරුවෝ හදනවා දරුවෝ දාලා යන්න බෑ. ඒක මෝඩ බැඳීමක් නෙවෙයිද? මෝඩ බැඳීමක්. ඉතින් දැන් බලන්නකො තථාගත ධර්මයේ කොතනවත් කියනවද ගෙවල් හදන්න එපා, වාහන ගන්න එපා, කතාද බඳින්න එපා, හොඳට අඳින්න එපා කියලා එහෙම නැහැ. තියෙන්නේ කොහොමද? අවබෝධයෙන්. දැන් තමන් ගෙට බැඳෙනවා කියලා තමන්ට දැනෙනවා නම් තමන් හිතන්න ඕනේ අනේ ඉතින් මම මේ පර්චස් 10ක 20ක තියෙන මේ ගෙට බැඳෙන්නේ මොකටද? සංසාරේ මම ශක්විති රජු වෘත්තලා හිටියන්නේ. මට තිබිච්ච මාලිගාව කොහොම තියෙන්නේ නැද්ද? ඒවා දැන් සියල්ල අනිත් වෙලා ගිහිල්ලා. ඊළඟට මෙතනින් එහාට ගියාම අනාගතෙත් මට ලැබෙන දේවල් හිතාගන්න බෑ හැම එකක්ම අනිත්‍යයි. උහුම හිතනකොට පින්නතුනේ මොකද්ද දාලා යන්න බැරි? පුළුවන්. දැන් අපි හිතමු ස්වාමියා බිරිඳ. ස්වාමියා හිතන අනේ මගේ මේ බිරිඳ. ඉතින් අනාදිමත් සංසාරයේ බිරිඳෑවුරු කොච්චර ඉන්නද කියලා හිතන්න බැරිද? පුළුවන්. හැබැයි ඉතින් ඕක නෝනට කියන්න යන්න හොඳ නැහැ. මොකද නෝන ධර්මයට ගිහිල්ලා නැත්නම් එතන ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. නේද? හැබැයි දෙන්නම අවබෝධයෙන් ඉන්නවනම් ඒක කිසි ගැටලුවක් නැහැ. ඉතින් එහෙමනම් පින්නතුනි මේවා යාන්තමටවත් ලෝකෙට පේන්න ඕන දේවල් නෙවෙයි. තමා අවබෝධයෙන් හිටියොත් තමාගේ පිළිසරණ තමාගේ රැකවරණ ඒකාන්තයෙන් Tamanට ලැබෙනවා. අර අපේ අයට තියෙන පුංචි වංචනික ධර්මයක් Taman ධර්මේ යනවා නම් තුට්ටක් හරි පෙන්වන්න ඕන. නිකන් පොඩ්ඩක් සංවරෙන් හරි පෙන්වන්න බලනවා. ඔන්න උතන තමයි වරදින්නේ. ඒ නිසා ඒ උපක්ලේශ වලට අහු වෙන්නේ නැතුව අපි මේ ධර්ම මාර්ගයේ ඉස්සරහට යන්නට ඕන. එතකොට බලන්න පින්නතුනි කාමයේ ආදීනව පැත්ත අපි හිතුවොත් දැන් බලන්න අජාසත් රජුරු අජාසත් රජුරු පින්නතුනි රජකම නිසා මේ කාමයේ නිසා තමන්ගේ තාත්තා මැරුවා. ආනන්තරිය පාප කර්මය කරගත්තා. එතකොට බුදුර පසු කාලයේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා හොඳ ශ්‍රද්ධාවන්තයෙක් වුණා. හැබැයි එතකොට තින් කෝච්චිය ගිහලා ඉවරයි. ආනන්තරීය පාප කර්මයක් සිද්ධ වෙලා ඉවරයි. හැබැයි මෙතුමා තමයි පළවෙනි සංගායනාවට ප්‍රධාන දායකත්වයේ ලැබුණේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ විශේෂ ස්ථානාන්තරයක් ලැබුවා. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් අතර පුහුදුන් ශ්‍රාවකයන් අතර ශ්‍රද්ධාව වැඩිම කෙනා තමයි අදාසත් රජුරු. ඉතින් බලන්න පුංචි තානාන්තරයක්ද. ඒ කියන්නේ අජාසත් රජුරු බණහන් දාපුවාම බුදුරජාණන් වහන්සේ පැය පහක් බණ කිව්වත් අත් දෙක නලලෙන් තියාගෙනමලු බණහන්. ඒ තරම් ශ්‍රද්ධාවක් තිබුණා. ඉතින් දැන් මේ රන්තුරු එච්චර ශ්‍රද්ධාවක් තිබිලත් පින්නතුනේ දැන් මම මේ බණ කියන වෙලාවෙත් අජාසත් රජුරු කොහෙද ඉන්නේ? ලෝකුඹුනිරේ දුක් විඳිනවා. ඇත්තම අවීචියට යන්නේ නැතුව නැවතුනේ තථාගතයන් වහන්සේගේ කල්යාණ මිත්‍රකම නිසා. හැබැයි ලෝක මුනිරේ කියන්නේ සුළුපටු දුකක් තියෙන තැනක් නෙවෙයි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගෙන් තානාන්තර ලබලා ප්‍රථම සංගායනාවට දායකත්වයේ දරලා ඉතින් පින්නතුනි පුදුමාකාර ශ්‍රද්ධාවක් තිබිච්ච මේ රජුරෝ මේ වෙලාවෙත් අපි දැන් මේ බණ කියන වෙලාවෙත් ඒ රජුරු අපාදුක් විඳිනවා. මෙන්න කාමයන්ගේ ආදීනම. එදා ඉතින් මේ ලැබෙන්න තිබිච්ච රජකම ගැන කාමයේ ඇති වෙලා නෙමේ තාත්තා මැරුවේ. දැන් බලන්න දේවදත්ත දේවදත්තටත් එහෙමයි. දේවදත්තත් පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ළඟම ඥාති සහෝදරාවගේ අයියානේ. හැබැයි බුද්ධත්වයට කාමයේ ඇති වුණා. දැන් මෙතන අපිට හිතමු කාට හරි බුදුබව ලබන්න ඕන නම් ඒක ලබන් ලබා ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ පිළිවෙලටම මෙයා හිතුවේ මේක ගහලා ගන්න පුළුවන් කියලා. ඉතින් බුදුබවට තිබිච්ච කාමය නිසා බුදුරජාණන් වහන්සේ නැති කරලා එයා බුදු වෙනවා කියලා එයා හිතුවේ. අන්තිමට බුදුරජාණන් වහන්සේට පුදුම පීඩාවන් කරා අර ගල් පිල්ලලා තථාගත ශාරීරියේ සෙලෙව්වා. ආනන්තරිය පාප කර්මයක් කරගත්තා. සංඝයා දෙකට කඩලා සංඝ බේදී කරා. දැන් බලන්න මේ වෙලාවේ අපි මේ බණ කියන වෙලාවේ දේවදත්ත හාමුදුරු කියන්නේ පුංචි කෙනෙක් නෙවෙයි, උඩින් ගිය කෙනෙක්. අභිඥා තිබුණා. නමුත් බලන්න මේ කාමයේ නිසා මේ වෙලාවේ අවීචි මහා නරකයේ දුක් විඳිනවා. ඒ නිසා අපි මෙතනදී ආත්මාර්ථකාමී වෙන්න ඕන. ඒ වචනයට අපි කැමති නෑ නේද? නමුත් පින්නතුනේ එකෙන් කාටවත් හානියක් වෙන්නේ අපි දරුවෝ හදලා දරුවන්ට යුතුයකම් කරලා අර අලකොලේ දාපු වතුර ටික වගේ අනවශ්‍ය බැඳීමක් තියාගන්න එපා. යුතුයකම් ඉෂ්ට කළා ආදරේ ලබා දුන්න හැමදේම ඉෂ්ට කළා. හැබැයි Taman කල්පනා කරන්න ඕනේ අනේ මම මේ දේවල් වලට බැඳුනොත් මගේ දරුවෝ මේ මං හදපු ගෙදර ඉඳී. හැබැයි ඒ ගේ අසලම තියෙන කුණු කානුවක ප්‍රේතෙක් වෙලා මට ඉන්න වෙයි. අසරණ කමක් නෙවෙයි. ඒ නිසා අපි දැන් මේවා තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගත්තා නම් අවබෝධ කරගත්තා නම් අපට සනසිල්ල හදාගන්න පුළුවන්. එහෙමනම් දැන් කාමයන්ගේ ආදීනව හොඳට තේරුණා. ඊළඟට පින්නතුනේ මේකේ නිස්සරණයක් තියෙනවා. නිදහස් වීමකුත් එකයි නේද? නිදහස් වීම වෙන මොකක්වත්ම නෙවෙයි මේ කාමයට තියෙන කැමැත්ත අපහැරියා නම් ලෙඩේ ඉවරයි. හැබැයි ඉතින් ඔක වචනෙන් දෙකකින් කියලා දැම්මට ඒකට ඉතින් හොඳ පරිශ්‍රමයක්, වීරියක් අනිවාර්යෙන් තියෙන්නට ඕන. ඊළඟට පින්නතුනේ දැන් මෙතන සඳහන් වුණා රූපය. රූපයේ ආදීනව අපි දකින්න ඕන. දැන් රූප කියලා කිව්වහම ඒක මහා සංකීර්ණ වචනයක්. දැන් මේ ශබ්දයටත් අපි රූපය කියලා කියන්නේ. ගන්ධ සුවඳටත් රූපය කියලා කියන්නේ. රසයටත් රූපය කියන්නේ. ඊළඟට පිනතුරු පහසටත් කියන්නේ රූපය. එතකොට රූප කියන එකේ තේරුම තේරුම් ගත්තම අපට ඒක හිතා ගන්න පුළුවන්. රුප්පචීතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. රූපය කියලා කියන්නේ කැඩිලා බිඳිලා විනාශ වෙලා සුණු මිසුණු වෙලා යන දෙයට තමයි රූපය කියන්නේ. එහෙම නැතුව මේ ඇහැට පේන දෙයට විතරක් නෙවෙයි. එහෙමනම් දැන් අපි බලමුකෝ මේ ඇහැට පේන රූපය අපෙන් සරලවම හිතලා දැන් මේ මා ඉදිරියේ මේ පින්තල බණ අහනවා මේ ඔක්කොම රූප. දැන් මේ රූපයේ තියෙන ආස්වාදය මොකද්ද? ඒක හරියට විදිලි විදිල්ලක් කොටනවා වගේ. රූපයේ තියෙන ආස්වාදය තමයි අවුරුදු 15 ඉතර ඉඳලා අවුරුදු 30 වගේ දක්වා කාලය. ඒ කාලේ තියෙන රූපේ ලස්සනයි, හිනාව ලස්සනයි, ඇඳුම් පිළිවෙලයි, කවුරුත් කැමති ඕක තමයි ආස්වාදේ. නේද? මේ ආස්වාද කාලෙත් මේක වෙනසිලා යන්න පුළුවන්. නමුත් සමත්යක් හැටියට ගත්තොත් ඔන්න ආස්වාද කාලයේ රූපේ. ආදීනවේ ඒ ලස්සන රූපේ මොන්න කොණ්ඩේ දෙන්න ගන්නවා නේද? හැම රැලි වැටෙනවා, බෙහෙත් බොන්න වෙනවා. ඔන්න ආදීනේ පටන් ගන්නවා. ඊට පස්සේ වයසට යනවා, හැරමිටක් ඕන වෙනවා, නාකි වෙනවා, අන්තිමට ඇඳටම වැටෙනවා, මැරෙනවා. මරුණට පස්සේ ඉතින් පින්නතුනේ වලල්ලා පුච්චලා දාන ඔන්න රූපේ ආදීනවා. මොකට මහා කාලයක් යනවා කියලා හිතන්න එපා. දැන් වයසට ගියායි බලන්න ටිකක් කල්පනා කරලා අනේ අපි මේ කාලේ කොහොමද ගියේ කියලා Tamanට හිතා ගන්න බෑ. ඒ කියන්නේ අපි පුංචි කාලේ දැන් අපි තරුණ කාලේ අපේ අම්මලාට අවුරුදු 35ක් 40ක් වගේ කාලේ අපිට අම්මලා පෙවුනේ අපිට මහ ලොකු වයසක් වගේ අය හැටියට. නමුත් අපිට දැන් අවුරුදු 50ක් ගිහිල්ලත් අපි බබාලා වෙන්න යනවා. ඒකෙන් අපිට අපේ වයස තේරෙන්නේ නැහැ. ඒක තමයි කිසි හැටි. ඒ පුහුදුන් ගතිය. එහෙම නෙමෙයි මේ යථාර්ථය අපි තේරුම් ගන්න ඕන. එහෙමනම් රූපේ ආදීනව කොතර තියෙනවද? හැබැයි පුතත්ජන මිනිස්යාගේ ස්වභාවය තමයි ආදීනව පැත්ත හිතන්නවත් නැහැ. දැන් බලන්න හොඳට වයෝ වෘද්ධ දෙන්නෙක් දැක්කොත් ආච්චි කෙනෙක් 100 කෙනෙක් හොඳට දුවලා පැනලා වැඩ කරන දෙන්නෙක් දැක්කොත් සාමාන්‍ය මිනිස්සු කොහොමද කියන්නේ? ෂා මේගොල්ලෝ මෙහෙමනම් දැන් තරුණ කාලේ කොහොම ඉඳද්ද කියලා කියනෝ නේද? දැන් මේ ලස්සන දරුවෙක් දැක්කොත් ගැහණු ළමෙක් හරි පිරිමි ළමෙක් හරි අපි හිතමු අවුරුදු 20ක් 30ක් වගේ බොහොම ලස්සනට ඉන්න දරුවෙක් දැක්කොත් අපි හිතනවාද අනේ තව අවුරුදු 20කින් 30කින් මේ ආච්චිලානි කියලා හිතනවාද? කවදාවත් හිතෙන්නේ නැහැ. ඒ ආදීනව පැත්තේ එහෙම හිතෙන්නේ නැහැ. බලන්න ආස්වාදේ දකින්න ඕන නම් කොච්චර නාකේ වුණත් එයාගේ අතීතයට ගිහිල්ලා හරි ආස්වාදය දකිනවා. ඒක තමයි පුතග්ජන ස්වභාවය. ඉතින් එහෙමනම් රූපේ නිස්සරණය තමයි රූපයට කියන කැමැත්ත අතහැරියා නම් වැඩේ ඉවරයි. ඊළඟට පින්නතුනි වේදනාවෙත් ආස්වාදයක් තියෙනවා ආදීනවයක් තියෙනවා නිස්සරණයක් තියෙනවා. උතෙන්ටත් අපි අහු වෙනවා. වේදනාවට මේ සැප දුක් උපේක්ෂා මේ මේ වේදනාව නිසා පුදුම විදිහට කෙලෙස් ගලනවා. මෙතන වේදනාවේ ආස්වාදයේ හැටියට හැබැයි පෙන්වන්නේ ධ්‍යාන. පඨම, ဒုတိ ය, තතිය, චතුත්ථ කියන ධ්‍යාන තමයි ආස්වාදයේ හැටියට පෙන්වන්නේ. ධ්‍යාන කිව්වහම මෙයත් බය වෙන්න ඕන නෑ. දැන් අපි හිතමු මේ අම්මා කෙනෙක් හොඳට භාවනා කරනවා. ඉතින් හොඳ සමාධියක් තියෙනවා, නීවරණයටපත් වෙලා තියෙනවා. ඉතින් දැන් මේ අම්මට මේ භාවනා මේ සමත භාවනාව ඕනමයි ඒක පුදුම සැපයක්. ඒක කවදාවත් කම්සටෙන් ලබන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක පුදුමාකාර සැපයක් වින්නතුනේ චිත්ත සමාධියක් තුලින් ඇති වෙන්නේ. අන්න ඒක තමයි මෙතන ආස්වාදි හැටියට පෙන්වන්නේ. එහෙනම් ආදීනවේ හැටියට පෙන්වන්නේ ඒ සමාධියත් ඒ ධ්‍යානයත් හැමදාම තියෙන්නේ හැමදාම තියෙනවා නම් අපිට නිවන් දකින්න ඕනේ නෑනේ. ධ්‍යානයක් උපදවගත්ත පැත්තකට වෙලා හිටියා. එහෙම බෑ. මේකක් පිරිහෙනවා ඒක ආදීනවේ. නිස්සරණය තමයි මේ මේ වේදනාවට තියෙන කැමැත්තත් අතහැරියා නම් ගැටලුව ඉවරයි. එහෙනම් පින්නතුනි කාල වේලාව ඉක්ම ගියා. දැන් පින්වත් හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන කැමැත්ත තමයි මහා විනාශය. අපිට තේරෙන්නේ මේ කැමැත්ත ආසාව කියන එක නිකන් පුදුමාකාර දෙයක් වගේ. හැබැයි මේ කැමැත්ත කියලා කියන්නේ ඇත්තටම මිත්‍ර ලීලාවෙන් ඉන්න වදකෙක් වගේ. දැන් තමන් ළඟ ඉන්න හොඳම යාළුවෙක් නමුත් මහ වදකෙක් ඉන්නේ. අන්න ඒ වගේ එකක් තමයි මේ කැමැත්ත කියලා කියන්නේ. මෙතන ඉන්න හැම කෙනෙක්ම මේ දේ ගැන හිතලා බලන්න මේ ඇත්තන්ගේ ජීවිතේ යම් බඳු දුකක් විඳලා තියෙනවා නම් ඒ සෑම දුකක් විඳලා තියෙන කැමැත්ත මුල් කරගෙන නෙවෙයිද කියලා කල්පනා කරන්න. සෑම දුකක් විඳලා තියෙන පින්නතුනි කැමැත්ත මුල් කරගෙන. එහෙනම් මේක මිත්‍ර ලීලාවෙන් ඉන්න වදකෙක් වගේ. ඉතින් මේ මනුෂ්‍ය ජීවිතයක් ලැබුවා මේක පුදුම අවස්ථාවක්. හැමෝම හිතන්න ඕනේ මේක අන්තිම බස් එක කියලා. මොකද මේ වගේ අවස්ථාවක් ආය අපට ලැබෙයිද කියලා කියන්න බෑ. ඒ නිසා අවබෝධයෙන් ජීවත් වෙන්නට අපි හැමදෙනාටම මේ දේශනාවත් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් විශේෂයෙන් පින්නතුනි අද ආකාසත්තාච බුම්මත්තා දේවා නාගා මහිද්దికා